ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරිම වැදගත් සූත්‍රයක් ගැන ඒ තමයි බාල පඬිත සූත්‍රය. ඔව්. සවැත් නුවර ජේතවනාරාමේදී තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. මේ සූත්‍රයෙන් අපි කතා කරනවා අඥාන පුද්ගලයා ඒ කියන්නේ බාලයා සහ නුවණැති පුද්ගලයා ඒ කියන්නේ පඬිතයා මේ දෙන්න අතර තියෙන වෙනස ගැන. හරියට හරි. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාවන්, සිතුවිලි, වචන ඒ දේවල් වල විපාක කොහොමද ලැබෙන්නේ කියලත් මේකේ හරි පැහැදිලිව පෙන්නලා දෙනවා. ඉතින් අපි මේ කාරණා ටික ගැඹුරින් විග්‍රහ කරගමු නේද? ඇත්තම. මේකෙදි අපිට පේනවා කෙනෙකුගේ මේ ජීවිතේ විතරක් නෙවෙයි මරණින් මතු ජීවිතේ පවා තීරණය වෙන්නේ Tamanගේ ක්‍රියාවන් අනුව කියන එක. හ්ම්. සූත්‍රයේ මුලින්ම කියවනවා නේද මේ බාලයා සහ පඬිතයා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තුනක් ගැන. ඔව්. දෙගොල්ලන්ම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කාරණා තුනක් ගැන මුලින්ම කියනවා. එහෙමනම් අපි මුලින්ම බාලයා ගැන කතා කරමු. කවුද මේ බාලයා කියන්නේ? මොනවද යාගේ ලක්ෂණ? හරි, බාලයාව හඳුනාගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ තුන තමයි දුෂ්ට, ඒ කියන්නේ නරක සිතුවිලි, දුෂ්ට වචන සහ දුෂ්ට ක්‍රියාවන්. ආ ඒ කියන්නේ හිතන දේ කියන දේ කරන දේ මේ තුනම නරකයි. ඕ හිතන දේවල් පවා පෞකාරයි. වචනත් අනුන්ට රිද්දන බොලු කියන ඒවා. ක්‍රියා ගත්තොත් අර අපි දන්න ප්‍රාණඝාතය සොරකම් කිරීම කාම මිත්‍යාචාරය ඔව් කාම මිත්‍යාචාරය බොරු කීම කේලම් කීම පරුෂ වචන කීම හිස් වචන කීම වගේ වචනෙන් වැර කරන වැරදි ඒ වගේම මද්‍රව්‍ය භාවිතය ඔය වගේ අකුසල් වලට තමයි යා නිතරම යොමු වෙන්නේ ඒ කියන්නේ යාගේ ජීවිතේ මේ වගේ නරක දේවල් වටා තමයි කැරකෙන්නේ හරියට හරි ඒක තමයි යාගේ ස්වභාවය. ඒ නිසා තමයි එයාට බාලයා එමත් නැත්නම් අඥාන පවිටු කෙනා කියලා කියන්නේ. මේ වගේ අකුසල් කරන බාලයා මේ ජීවිතේදිම දුක් විඳින ආකාර ගැනත් මේ සූත්‍රය සඳහන් වෙනවා නේද? ඔව්. ආකාර තුනක් ගැන විශේෂයෙන්ම විස්තර වෙනවා. පළවෙනි එක තමයි එයා පිරිසක් මැද. ඒ කියන්නේ ගමේ හරි නගරේ හරි මිනිස්සු එකතු වෙන තැනක ඉන්නකොට අනිත් අය කතා වෙනව ඇහෙනවා. අර කෙනා මෙහෙම නරක වැඩක් කළා මේ කෙනා මෙහෙම සොරකම් කළා වගේ දේවල්. එතකොට එයාට මොකද හිතෙන්නේ? එයාට මතක් වෙනවා අපේ මාත් මේ වගේ දේවල් කරනවා නේද කියලා. ඒක මතක් වෙලා එයා දුක් වෙනවා. හිතට බයක්, ලැජ්ජාවක් වගේ දෙයක් දැනෙනවා. ආ ඒ කියන්නේ සමාජයේ ඉස්සරහා තමන්ගේ වැරදි අනුන්ගේ කතා වලින් ඇහෙනකොට දුකක් එනවා. ඔව්. දෙවෙනි ආකාරය තමයි රජවරු එහෙම නැත්නම් පාලකයෝ අපරාධ කරපු අයට දඬුවම් දෙනවා දකින්නකොට. ඒ කියන්නේ අර කසපහාර දෙනවා අත්පා කපනවා වගේ දරුණු දඬුවම්. හරියට හරි. අන්නේ ඒ වගේ දරුණු දඬුවම් දිහා බලාගෙන ඉඳලා එයා හිතනවා අනේ මාව අහුනොත් මටත් මේ වගේ වෙයි නේද කියලා ඒ බයටම එයා දුක් විඳිනවා. හ්ම්. තමන් කරපු දේවල් නිසා නිරන්තර බයකින් ඉන්නේ. ඒක තමයි. තුන්වැනි කාරණය තමයි එයා තනියම ඉන්නකොට. සමහර වෙලාවට ඇඳක හාන්සි වෙලා ඉන්නකොට එහෙම නැත්නම් නිකන් කල්පනා කර කර ඉන්නකොට. එයාට මතක් වෙනවා එයා අතින් වෙච්ච පව්. අර කරපු සොරකම් කරපු හිංසා ඒවා එකින් එක මතක් වෙනවා. එතකොට ඒ කියන්නේ පව්පාර සිතුවිලි හරියට මහලොකු පර්වතයක හෙවණැල්ල ඇවිත් මුළු ප්‍රදේශයම වහගන්නවා වගේ එයාගේ මුළු මනසම වහගන්නවලු. එයාට ඒ පව්කන්දරාව මතක් වෙලා පසුතැවීමෙන්, ශෝකයෙන්, බියෙන් වෙලියනවා. සමහර විට ක්ලාන්ත වෙන තරමටම ඒ මානසික පීඩනය දරුණුයි. ඒ කියන්නේ බාලයාට මේ ජීවිතේ කොතනකවත් ඇත්ත සැනසීමක් නෑ වගේ නේද? සමාජයේදීත් තනියමත් දුක් විඳිනවා. ඒක තමයි. එයා කරන අකුසල් නිසාම මේ ජීවිතේත් එයා දුකෙන් තමයි ඉන්නේ. ඒ මේ ජීවිතයේ කතාව. දැන් මරණින් පස්සේ බාලයාට මොකද වෙන්නේ? සූත්‍රය ගැන කොහොමද විස්තර වෙන්නේ? කයින් වචනයෙන් මනසින් මේ කියන තුන්දොරින්ම දුෂ්චරිතයේ යෙදුන බාලයා ශාරීරිය බිඳිලා මරණයට පත් වුණාට පස්සේ අපායේ ඒ කියන්නේ නිරය වගේ දුක් සහිත තැන්වල උපදිනවා කියලායි කියන්නේ. නිරේ දුක ගැනත් විස්තර කරනවද? ඔව් ඒක හරිම භයානක විදිහට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිත් කියනවනම් ස්වාමීනි මට දවස ගානේ උදේට හුල් 100කින් අනිනෝ දවල්ට හුල් 100කින් අනිනවා, හවසටත් හුල් 100කින් අනිනවා කියලා. ඒ කියන්නේ දවසට හුල් 300ක්. ඒකත් දරුණුයි නේ? ඔව් ඒකත් දරුණුයි. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නිරය විඳින්න වෙන දුකේට සොසඳද්දී අර දවසට හුල් 300කින් අනිනේකින් දෙනෙන දුක හරිම පොඩි දෙයක් කියලා. හිතාගන්න තමාරුයේ තරම් දුකක්. තව උපමාවක් තියෙනවා. කෙනෙක් හිමාල පර්වතයේ ළඟට ගිහින් පොඩි ගල් කැට හතක් අතට අරන් අහනවලු මේ ගල් කැට හතද විශාල නැත්නම් හිමාල පර්වතයේද විශාල කියලා. ඉතින් ඒකේ උත්තරේ පැහැදිලිනේ. හිමාලය තමයි විශාල. ඔව්. ඒ වගේලු නිරේ විදින මහා දුක් අන්දරාව එක්ක සසඳද්දී අර හොල් 300 දුක අතරගත්ත ගල් කැටයක් වගේ හරිම පොඩි දෙයක් කියලා තමයි පෙන්වලා දෙන්නේ. නිරේදී මොන වගේ දඬුවම්ද විඳින්න වෙන්නේ? ඒක කියවෙනවා යමපල්ලන් ගැන එයා ඇවිත් පස්සාකාරයකින් බන්ධනයකින් බඳිනෝ කියලා ඒ කියන්නේ රත් කරපු යකඩ උල් දෙකක් අත් දෙකට තියලා දෙකක් කකුල් දෙකට තියලා එකක් පපුව මැදට තියලා අදිනවා අනේ හරිම බිහිසුණුයි ඊට පස්සේ කෙටේරිය කියන පොරෝ වගේ ආයුධ වලින් කෑලි කෑලි වලට කපනවා කියලාත් කියනවා රත් කරපු ලෝහ දියර තියෙන ලෝකුම්බු නිරය වගේ තැන්වල දාලා පැසවනවා කියලාත් විස්තර වෙනවා. මේ වගේ අතිශයින්ම දරුණු දුක් වෙනවා. මේ දුක් කවදා හරි ඉවර වෙනවද එතනින් මිදෙන්න බැරිද? ඒ දුක් ගෙවලා කවදා හරි එතනින් මිදුණත් ඊළඟට බොහෝ විට ඉපදෙන්නේ තිරිසන් ලෝකවල. ඒකෙත් විස්තර වෙනවා අසූචි කන පණුව වගේ එහෙම නැත්නම් ගොඩක් අඳුරු තැන්වල ඉන්න සත්තු ජලයේම ඉන්න මාළු වගේ සත්තු වෙලා ඉපදෙනවා කියලා. හ්ම්. ඒ කියන්නේ දුකින් දුකටම යන්නේ. ඔව්. තිරිසන් ලෝකවල දුක් විඳලා කවදා හරි ආයෙමත් මිනිස්සෙක් වෙලා ඉපදෙන එක ගැනත් කියනවා. ඒක කොච්චර දුර්ලභද කියනවනම් අර කනකස් බෑවා වියසිදුරෙන් ආස බලනවා වගේ කියන උපමාව නේද? හරියට හරි. ඒක තමයි. මුළු ලෝකෙම එකම මුහුදක් වෙලා ඒ මුහුදේ පතුලේ ඉන්න අවුරුදු 100කට සැරයක් උඩට එන අන්ධ කැස්බෑවෙක් ඒ මුහුදේ පාවෙන එකම එක සිදුරක් තියෙන වියලියක ඒ සිදුරෙන් අහස දකින්නවා කියනක කොච්චර දුර්ලභද? ඒකෙටි වෙන්න බැරි තරම් දෙයක් නේ. අන්න ඒ තරමටම දුර්ලභයිලෝ අපායෙන් තිරිසන් ලෝකවලින් මිදිලා ආයේ මිනිස්සෙක් වෙන එක. එහෙම අමාරුවෙන් මනුස්ස ආත්මයක් ලැබුණත් එතකොටවත් හොඳ ජීවිතයක් ලැබෙනවද? ඒකත් නෑ එහෙම ලැබුණත් බොහෝ වෙලාවට ඉපදෙන්නේ සමාජයේ පහත්යයි සම්මත දුපත් කුලයක දුගී භාවයෙන් සමහර විට විරූපීව නොඑක් ලෙඩ රෝග ආබාධ සහිතව ඉපදිලා ඒ ජීවිතේදිත් හරියට කන්න අඳින්නවත් නැතුව ආයමත් අර පරණ පුරුද්දට වගේ පව්කම් වලටම යොමු වෙනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ ඒක චක්‍රයක් වගේ නරක දේවල් කරලා දුක් විඳිනවා ආයත් නරක දේවල් කරනවා. ඔව් ඒක තමයි බාලයාගේ මාර්ගය සහ යාට අත්වෙන ඉරණම. හරි. ඒ බාලයාගේ කතාව දැන් අපි අනිත් පැත්තට හැරමු. පණ්ඩිතයා කියන්නේ කවුද? එයාගේ ස්වභාවය කොහොමද? හ්ම්. පණ්ඩිතයාව හඳුනාගන්නෙත් අර වගේම ලක්ෂණ තුනකින්. හැබැයි ඒවයි අනිත් පැත්ත. ඒ කියන්නේ යහපත් සිතුවිලි, යහපත් වචන සහ යහපත් ක්‍රියාවන්. ඒ කියන්නේ එයාගේ හිත, වචනීය ක්‍රියාව තුනම යහපත්. ඔව්. එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා සොරකම් කරන්නේ නැහැ වැරදි කාමසේවනයේ යෙදින්නේ නැහැ බොරු කියන්නේ නැහැ මත්පෙන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ අර පන්සිල් වල වගේම ඒ කියන්නේ පස්පවෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා ඔව් ඒ වගේම දන් දීම අනුන්ට උදව් කිරීම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීම වගේ යහපත් දේවල් සුචරිතයේ තමයි යා නිරත වෙන්නේ. ඒකයි යා පඬිත නුවණැති සත්පුරුෂ කෙනෙක් වෙන්නේ. එතකොට අර බාලයා මේ ජීවිතේ ජීවිතේ දුක් විඳිනවා වගේ පඬිතයාට මේ ජීවිතේදීම සැප ලැබෙන විදිහක් උත් ඇති නේද? අනිවාර්යෙන්ම ඒ ගැනත් ආකාර තුනක් විස්තර වෙනවා. හරියට අර බාලයාගේ කතාවේ අනිත් පැත්ත වගේ. කොහොමදයි පළවෙනි එක පඬිත්‍යා පිරිසක් මැද ඉන්නකොට අනිත් අය කතා වෙනව ඇහෙනවා අර කෙනා හරිම දානපතියෙක් මේ කෙනා හරිම ගුණයහපත් කෙනෙක් එයා කවදාවත් කාටවත් වරදක් කරන්නේ නෑ වගේ යහපත් ගුණධර්ම ගැන එතකොට පඬිතයාට හිතෙනවා ආ මේ කියන යහපත් ගුණධර්ම මාළඟක් තියනෝ නේද කියන එයාට ඒ ගැන සතුටක් ඇති වෙනවා ආ අර බාලයා ලැජ්ජාවටපත් වුණා වගේ නෙවෙයි මෙයා සතුට වෙනවා ඕ දෙවැනි කාරණය අර අපරාධකාරයන්ට රජවරු දඬුවම් දෙනවා දකින්නකොට පඬිතයාට බයක් දැනෙන්නේ නැහැ. එයා හිතනවා මම නම් ඔය වගේ වැරදි කරලා නැහැ. ඒ නිසා මට බය දෙයක් නැහැ කියලා. එයාට ඒ ගැනත් සතුටක් ඇති වෙනවා. Taman නිවැරදි නිසා බයක් නැතෝ ඉන්න පුළුවන්කම ගැන. ඒ කියන්නේ හෘදය සාක්ෂිය පිරිසුදු නිසා එන සතුටක්. ඒක තමයි. තුන්වෙනි එක තමයි එයා තනියම ඉන්නකොට අර බාලයා පව්කම් මතක් කර කර දුක්ුණා වගේ මෙවෙයි පඬිතයා මතක් කරන්නේ එයා කරපු පින්කම්. ආ කරපු හොඳ දේවල්. ඔව්. දීපු දාන, රකින්න ලද සීලය, අනුන්ට කරපු උදව් උපකාර, කරපු යහපත් ක්‍රියා මේවා මතක් කරනකොට එයාගේ හිත සතුටින් ප්‍රීතියෙන් පිරෙනවා. එයාට ශෝක කරන්න, පසුතැවෙන්න දෙයක් නැහැ. ඒ ගැන පඬිතයාට මේ ජීවිතේදීත් හිතේ සතුට සැනසීම තියෙනවා. සමාජයේදී තනියම තියා සතුටින්. ඇත්තමම එයාට යහපත් ක්‍රියාවල ප්‍රතිඵල මේ ජීවිතේදී මෙයාට මානසික සතුටක් සැහැල්ලුවක් ගෙන දෙනවා. හරිම පැහැදිලි. එතකොට මරණින් මතු පඬිතයාට ලැබෙන විපාක මොනවද? කයින්, වචනින්, මනසින් සුචරිතේ යෙදුන පඬිතයා මරණින් පස්සේ ස්වර්ගලෝක වගේ සැප සම්පත් බහුල සුගතිගාමී තැන්වල උපදිනවා කියලයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. ස්වර්ගයේ සැප කොයි වගේද කියලාත් කියනවද? ඔව්. ඒ සැපය කොච්චර උසස්ද කියනවනම් ඒක ලෝකයේ බලවත්ම මිනිස් රජ කෙනෙක් වන සක්විති රජ කෙනෙක් ලබන සැපයටත් වඩා ගොඩක් උසස් කියලායි කියන්නේ. සක්විති රජ කෙනෙක් කියන්නේ හරිම බලවත් සැප සම්පත් තියෙන කෙනෙක්නේ. ඔව්. සක්විති රජ කෙනෙකුට සප්තරත්න කියලා වටිනා දේවල් හතක් තියෙනවා. චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය ගෘහපති රත්නය, පුත්‍ර රත්නය. ඒ වගේම සතර 이르දි තියෙනවා. ඒ කියන්නේ ලස්සන රූපයක්, දීර්ඝ ආයුෂ්‍යයක්, නිරෝගීකමක්, විශාල ජනප්‍රියත්වයක්. හ්ම්. ඒ කියන්නේ manuss ලෝකයේ උපරිම සැප සම්පත්. ඔව් අන්න ඒ manuss ලෝකේ උපරිම සැප සම්පත් එක්ක බැලුවත් දිව්‍ය ලෝකයේ ස්වර්ගයේ සැපේ ඊට වඩා අතිශයින්ම උසස් ප්‍රණීතයි කියලයි බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්වා දෙන්නේ. ඉතින් ඒ ස්වර්ග සැප විඳලා එතනින් චුත වුණාට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් මනුස්ස ලෝකෙට එනවද? ඔව් එහෙම මනුස්ස ලෝකෙ ඉපදෙන්න අවස්ථාවක් ලැබුණොත් අර බාලයා වගේ නෙවෙයි මෙර ඉපදෙන්නේ උසස්යයි සම්මත හොඳ කුලයක ධන සම්පත් ලස්සන රූප සම්පත් නිරෝගීකම ඇතුව තමයි ඉපදෙන්නේ. ඒ වගේ හොඳ තැනක ඉපදිලා මොකටද කරන්නේ? එයා ඒ ලැබුණ සැප සම්පත් වලින් මත් වෙලා නරක දේවල් වලට යොමු වෙන්නේ නැහැ. එයා දිගටම අර පින් දහම් වල යහපත් ක්‍රියාවලම යෙදෙනවා. ඒ කියන්නේ එයාගේ යහපත් ගමන දිගටම යනවා. ඒ කියන්නේ පඬිතයාගේ මාර්ගය සැපෙන් සැපයට යන එකක් වගේ. ඒක තමයි. Taman තෝරගන්න මාර්ගය අනුව ප්‍රතිඵලය තීරණය වෙනවා. ඉතින් මේ අපි කතා කරපු දේවල් වලින් හරිම පැහැදිලි නේද? බාලයා යන පාරයි, පඬිතයා යන පාරයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවන් දෙකක්. ඔව්, සම්පූර්ණයෙන්ම දෙකක්. ඒ වගේම මේ පාරවල් දෙකේ අවසානය ලැබෙන ප්‍රතිඵලත් ඒ වගේමයි. එකක් අතිශයම දුක සහිතයි, අනික අතිශයම සැප සහිතයි. ඇත්තම මේ බාලපඬිත සූත්‍රයෙන් අපිට දෙන ප්‍රධානම පණිවිඩය තමයි අපේ ඉරණම තීරණය කරන ප්‍රධානම සාධකයේ වෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි තමන්ගේම සිතුවිලි, තමන්ගේම වචන සහ තමන්ගේම ක්‍රියාවන් කියන එක. ම්ම්. ඒ කියන්නේ අපායේ දුක වේවා, ස්වර්ගයේ සැප වේවා, ආයේ manuss ලෝකයේ ලැබෙන తත්වේ වේවා ඒ හැමදේම රඳා පවතින්නේ අපි කරන කියන දේවල් මතමයි. හරියට හරි. බාහිර බලවේගයකට වඩා තමන්ගේ ක්‍රියාව, ඒ කියන්නේ කර්මය තමයි තීරණාත්මක වෙන්නේ. එහෙමනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපිට සිතන්නට යමක් ඉතිරි වෙන්නේ ඒ තමයි මේ බාල හෝ පඬිත කියන එක. ඒක නිකම්ම නිකන් ලේබලයක් නෙවෙයි. නෑ නෑ ඒක කවුරුත් පිටින් ගහන ලේබලයක් නෙවෙයි. ඒක අපිම අපේම තේරීම් වලින් අපේම ක්‍රියාවන්ගෙන් ගොඩනගා ගන්න දෙයක්. ඉතින් ප්‍රශ්නය තමයි අපි මේ මාර්ග දෙකෙන් තෝරාගන්නේ කෝකද? අපි යන්නේ බාලයාගේ පාරද නැත්නම් පඬිතියාගේ පාරද කියන එක. ඒක තමයි අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕන දේ. තමන්ගේ ජීවිතය දිහා බලලා තමම යන්නේ කොයි පාරේද කියන තීරණය කරන්න